සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවණීය මූලාසනාරූඪ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසර අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසගෙන් අවසරයි අපි මේ තාකල් පවත්වන්ට යෙදුණු මේ ධර්මදේශනා මාලාව නිසා අපි අපි වශයෙන් දැන් අවබෝධ කරගෙන තියෙනවා මේ සංසාරේ සංකීර්ණ විසමේ චක්‍රානුකූල වට ස්වરૂපය ඒ අනුව අපි ඉතාම සැලකිල්ලෙන් කරුණු කාරණා විමසලා දැනගන්න යෙදුනා මේ සංසාර වටේට මේ විසම චක්‍රයට අපි විශාල වශයෙන් නැත්නම් ආසන්නයේ ප්‍රකට වශයෙන් ඇදී බැඳී ගත කරන්නේ මේ තණ්හාව නිසායි. නමුත් ඈතින් ඉඳගෙන ඊට වඩා ඉතාමත්ම සූක්ෂම විදිහට මේ වට කරකැවීමට මේ විෂම චක්‍රයට අපි ඇද බැඳ තබා ගැනීමට හේතු වෙන්නේ අවිද්‍යාවයි. එමනම් අපේ ආසන්න සතුරා එමනම් ප්‍රකට සතුරා වශයෙන් තණ්හාව හිතියට ඈතින් ඉන්නේ සූක්ෂමව ඉන්නේ අවිද්‍යාව බව. ඒ නිසා යෝගාවචර පිරිසක් වශයෙන් අපි මේ කාරණා දෙකම දැනගෙන කල් අල්ලලා යන එහෙම නැත්නම් yaadෙන කාලයක් ආනිසංස දෙන ප්‍රයෝජන ගන්න තණ්හා විතරක් නෙවෙයි මේ අවිද්‍යාවත් දුරු කළ යුතුයි කියන එක කාරණා වශයෙන් තේරුම් අරගත්තා. අපේ අත්දැකීම් වශයෙන් පුදුමාන්තරක් ලං කර ගන්න උත්සාහ කළා. ඒ අනුව විවිධ මට්ටමකට වීර්ය පැවැත්වීම තුළින් මේ කටයුත්ත එහෙම නැත්නම් මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කර ගැනීම පිළිබඳව අපි අවසාන දේශනාවේදී සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව මේ විද්‍යාව පහළ වීම කියන මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් කෙටි ආත්මෝපදේශයක් දේශනාවේ අවසාන භාගයේදී අපි ඉදිරිපත් කරගත්තා ප්‍රතිපක්ඛ නිගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය්‍ය කියලා. ඒ කියන්නේ විද්‍යාව කියන ගම්භීර ධර්මයේ නැත්නම් ධර්මයේ ගැඹුරු කොටස හොඳට ප්‍රකට වෙන්න නම් සුන්දර ලෙස ප්‍රකට වෙන්න නම් අතිපක්ඛදි ගමනේන ඊට ප්‍රතිපක්ෂ ධර්මය දුරු කළ යුතුය. මෙතන කියනවා එතකොට පරමාර්ථයත් සඳහන් වෙනවා කළ යුතු කොටසත් සඳහන් එහෙමනම් යෝගාවචරයා කළ යුත්තේ නැත්නම් යෝගාවචරයේ වශයෙන් පිළිපැදිය යුත්තේ තමයි ප්‍රතිපක්ඛ විගමනේන වශයෙන් මේ පාඩේ මුලින් මේ ආචාර්යයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන්න ඉගතියේ ප්‍රතිපක්ඛ විගමනේන පන සම්මා ප්‍රතිපatti ප්‍රතිබද්ධා කියලා දැන් අර ප්‍රතිපක්ෂ ධර්මයේ දුරු කිරීම බැහැර කිරීම කියන මේ යෝගාවචරයාගේ යෝග කර්මයේ පිළිබඳව වැඩිපුර විස්තරයක් සපේනවා. මේ ප්‍රතිපක්ඛ විගමන නැත්නම් ප්‍රතිපක්ෂ ධර්ම විගමනය කරනවායි කියලා කියන්නේ ඒක ප්‍රතිපත්තියක් හා සම්බන්ධ වැඩපිළිවෙලක්. එමනම් දැන් යෝගාවචරය බලාපොරොත්තු වෙනවා නම් ගම්භීරෝපි ධම්මෝ ගැඹුරු ධර්මය තමංගේ කාය තුලින් වචනීය තුලින් හිත තුලින් කියන මේ ద్వාර තුලින් තුන තුලින් බලාපොරොත්තු වෙනවා නම් ඒක ප්‍රාර්ථනා පමණින් ඉෂ්ට වෙන දෙයක් නෙවෙයි. ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙලක් පෙරටු කර ගන්නවා ඒ සඳහා වෙන කෘත්‍යය තමයි මේ වැඩපිළිවෙල නිසා ප්‍රතිපක්ඛ විගමනයේන ප්‍රතිපක්ෂ ධර්ම දුරු වීම සිද්ධ වෙනවා. ඒ ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමම නැත්නම් ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙලටම තමයි සම්මා ප්‍රතිපත්තිය කියලා කියන්නේ සම්‍යක් ලෙස තමන් ප්‍රතිපත්තියට බැසගත යුතුයි ප්‍රතිපත්තියට සම්බන්ධ විය යුතුයි. මේ ධර්ම පිළිපෙත යුතුයම වගකීම තවත් පැහැදිලි වෙනවා. තවත් ඍජු වෙනවා ප්‍රකට වෙනවා. මේ සම්මා ප්‍රතිපත්තිය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තුනකට කඩලා පෙන්නනවා බොහෝ දෙනා දන්නවා. මේකට කියනවා සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. මේකට කියනවා ආනුභුබ්බී ප්‍රතිපත්තිය කියලා කියනවා. සීලේ හික්මිය යුතුයි. එහෙම සීලේ හික්මීමක් නැති කෙනා සමාධි හික්මීමක් බලාපොරොත්තු වෙනවනම් ඒක මේ ශාසනය කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අනුකුබ්බ හිරියා අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ප්‍රතිපදා වශයෙන් පෙන්වනවා මේ ශික්ෂා පද එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව ප්‍රමාණිකුලව ගොඩ ගහලා තියෙනවා. මොකද මේකේ අවසාන පරමාර්ථය එසේ මෙසේ පොඩි දෙයක් නෙවෙයි සුළුපටු දෙයක් නෙවෙයි ගම්භීරෝපි ධම්මෝ ගැඹුරු ධර්මයකට යොමු කරන නිසා ඒක ක්‍රමානුකූල බැස ගැනීමක් කියනවා ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් කියනවා ඒ නිසා මුලින්ම ඉදිරිපත් කරනවා සීල ප්‍රතිපත්තිය සීල ශික්ෂාව සීල ශාසනය මේ සීල ශාසනය කියන එක මේ පණහාන පිරිසගේ පැත්තෙන් බලනකොට එහෙ නැත්නම් නිස්සරණයක් අබිනිෂ්ක්‍රමණයක් ඉක්මවා සිටින මේ පිළිස දිහා බලනකොට තම තමන් විසින් සාමණේර වශයෙන් හෝ භික්ෂු වශයෙන් හෝ රකින්න සීලය කියලා පැහැදිලිව මේ වෙනකොටත් දන්නවා. ඒකත් යෝගාවචරයක් වශයෙන් ගන්නකොට තවත් අපි කියනවා නම් විශේෂ කරලා කියනවා නම් මේ නිස්සරණ වණියේ භාවනා කරන බණ භාවනා කරන යෝගාවචරයක් වශයෙන් බලනකොට මේ නිස්සරණ වන හේනාසනයේ යම්කිසි නීති ප්‍රතිපatti උපදේශ මාලාවක් තියෙනවනම් ඒ සෑම සියලු දෙයක්ම සීලයට ගැනෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ අරණ්‍ය සේනාසනයේට වැඩගෙන මේ අරණ්‍ය සේනාසනයේ පවතිනා වූ නීති රීති දැනගෙන ඒ නීති රීති වලට අවුලක් වියවුලක් නොවන ආකාරයට තමන්ගේ සාමණේර ධර්ම භික්ෂු සීලය රකින්නවා නම් එතනින් අදහස් වෙන්නේ මෙන්න මේ කියනා වූ සීල ශික්ෂාවයි නැත්නම් සීල ශාසනයයි සීල ප්‍රතිපදාවයි මේ සීලය අර විදිහට ප්‍රායෝගිකව විස්තර කරනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය එහෙම නැත්නම් සාමණේර දස සීලය, ගිහි දස සීලය, අට සීලය, පංච සීලය ආදී ගන්නකොට වගේ සාරය වශයෙන් ගත්තොත් තියෙන්නේ කය හැසිරවීම සහ වචනේ හැසිරවීමයි. කය හැසිරවීම වාචේ වශයෙන් සතුන් නොමැරීම, දොරකම් නොකිරීම, කාමයේ තමන්ට අහිමි කාම වස්තුන්ගෙන් වෙන්වීම විශේෂයෙන්ම මේ සාමනීය සීලය, පිච්චු සීලය වශයෙන් ගන්නකොට Brahmacharya සීලය කොහොම උතුම්. අන්න ඒ විදිහට අපි කාය වචයෙන් වෙන්ව ගත කරනවා දුස්සීලේ. දුස්චරිතේ. වචනේ වශයෙන් හතර ආකාරයකට අපි නොකල යුතු දේ නොකිරීම නැත්නම් වාරිත්‍ර සීලය විරමණය සීලේ රකින්නවා. මේ විදිහට රැකීම නිසා මේ කෙලෙස් වල තියෙන ඊටාම ඝන බහල ගොරෝසු කෙනෙක් පිරිහා දමන කෙනෙක් අපායට ඇදබැඳ තමන තරම් බර කරන වීතිකම කෙලෙස් කපා කායෙන් සිදුවෙන වචනයෙන් සිදුවෙන වීතිකම කෙලෙස් සීල ආරක්ෂා කරන්නා විසින් සීල ප්‍රතිපත්තිය රකින්නා විසින් සීල ශාසනයේ පීඨියා වූ සිල්වතා විසින් නතර කර කපා හරියි මේ නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන ධර්ම පදයට බණ පදයට අනුව ඔහුට විශාල ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. දැනුණා ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. අත්තානුවාද බයෙන් ඒ කියන්නේ Taman Taman දෙස් දෙන ස්වરૂපයෙන් නිදහස් වෙනවා. පරානුවාද බයෙන් ඒ කියන්නේ ලෝකයා දුස්තිල පාප මිත්‍රයෝ කොහොම වෙතත් කල්පනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් බණින බැනුම් වලින් බේරෙන්න පුළුවන්. ඊගාට දණ්ඩ බයෙන් බේරෙනවා අවසානයේ අපාය බයෙන් බේරෙනවා. මේ විදිහට සීල ධර්මයේ රැක්කොත් යවුරු හරි ධර්මයේ විතින් සිල්වතෙක් විදිහට ආරක්ෂාවක් ලබා දෙයි. වීතික්‍රම කෙලස් වලින් එන්න තියෙන විපාක වාරය කපා හරිනවා. බලන්න කොච්චරනම් මේ ධර්මයේ අදීයට සමානුපාත ක්‍රමයකට සලකනවා ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී කියලා තමන් සිල් රකින්නේ නැතුව මේ ධර්මයේ මොන ආරක්ෂාවක්ද කියලා දෙස්තෙන්ද ඉඳ තියෙනවා ප්‍රඥාව නැති කෙනා නමුත් ධර්මයේ සීල ආරක්ෂාවක් ලබන්න නම් ධර්මයේ ඇත්තා වූ සීල ධර්මය තමන් රකින්න තමන් සීල ධර්මයේ රකින්නවා නම් ඒ කියන්නේ කයෙන් වචනයෙන් සිද්ධ වෙන්න තියෙන මේ දුෂ්චරිත නොකර ඉන්නවා නම් වෙන විදියකට කියනවා නම් වීතික්‍රම කෙලෙස් වලින් මිදලා ඉන්නවා නම් ඒ කෙලෙස් නිසා Tamanට විපාක වශයෙන් ලැබෙන්න තියෙන විශාල කරදර දෝෂාරෝපණ නතර වෙනවා මේක මහ විශාල සාන්තියක් මනුස්සක මේ මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයක්. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් මේ සීල ශික්ෂාව නැත්නම් සීල ප්‍රතිපදාව තේරුම් අරගෙන මෙහි යත්තා වූ ආදීනව ආනිසංස දෙපාර්ශවයේ තේරුම් අරගෙන සීලේ විශේෂයි ඉතාමත්ම සැලකිලිමත් ගත කරනවා නම් ඒ පුද්ගලයාට අර දෝෂ ආරෝපණ නැතිකම නිසා හතර ආකාර වූ දුක් කරදර නැතිවීම නිසා විවේකයක් ලැබෙනවා ඊගාවට ඇත්තා වූ සමාධි ශික්ෂාව කෙරෙහි කල්පනා කරන්න ඒකත් සිද්ධ වෙන්නේ බොහෝම ප්‍රායෝගික විදිහට ඒකත් සිද්ධ වෙන්නේ කවුරුත් කිව්වට නෙවෙයි ඒ සීලවන්තයාට මොකද මේ ත්‍රිවිධ ద్వාර වශයෙන් ඇත්තා වූ කාය ద్వාරය වචී ద్వාරය කියන දෙක ගොරෝසු දෙක තේන දෙක ලෝකයට සම්බන්ධ වෙලා තියෙන දෙක සමාජ ධර්මයකට සම්බන්ධ වෙලා තියෙන මේ ద్వාර දෙක අපි සීලයෙන් ආරක්ෂා කරාට තාමත් කියනවා හිතුමනා අපි වැඩ කරන එක ద్వාරයක් විවුර්ත වෙලා ඒකට කියනවා මනෝද්්වාරය මේ මනෝද්්වාරයේ ඇත්තා වූ තාවම සංවර නොවුණු ගතිය නිසා කෙලෙසුණු ගති නිසා මහත්මා නොවන ගති නිසා වරින් වර රාගය පහළ වෙනවා ආසාව පහළ වෙනවා මේ පහළ වෙලා ඒ පහළ වෙච්ච ආසාව ඒ අරමුණේම ජවාධික වෙනකොට කස කැවිගෙන එනකොට මේ පුද්ගලයා අර රාග ආසා හිතවිලි රාශියට වහල් වෙලා ගැති වෙලා සතෙක් මරණ තත්වෙට බොහොම ආසන්න වෙනව නැත්නම් සතෙක් මරන. සතෙකුට වද දෙන තත්වයට ආසන්න වෙනව නැත්නම් වද දෙනවා. සතෙකුට නැත්නම් තමන්ගේ සත්‍ප්‍රක්‍මචාරීන් වහන්සේලාට හෝ වේවා. දෝෂ ආරෝපණයේ එක්ක කරනවා නැත්නම් කරන මට්ටමටපත් වෙනවා. ඒ කියන්නේ අර රාගයට වහල් වෙච්ච ස්වરૂපේ නිසා නොදැනීම නිසා එහි කලකොල භාවයේ නිසා කයින් හෝ වචනයෙන් අකුසල් සිද්ධ වෙන මට්ටමටපත් වෙනවා. නැත්නම් වීතික්‍රම කෙලෙස් සිදුවෙන තරමටම පිරිහෙන. මේ නිසා මොහුගේ සීලය අල්ලල්ල යන සීලයක් නෙවෙයි. නිතර කැඩෙන මැලවෙන බිඳුණු සීලයක් බවට පත් වෙනවා. ඒ වාගේම යම් කිසි වෙලාවක තමාට අප්‍රියමනාප අරමුණක් ඉදිරිපත් වෙනවා. හිතේ කිසිම සංවරකමක් නැහැ. හිත පුරුදු කරගෙන නැහැ. මේ නිසා ද්වේෂ සහගත හිතවිලි හිතේ සරුවට වැඩෙනවා. මේ පුද්ගලයා මේ දෝෂ සහගත, ද්වේෂ සහගත හිතවිලි වලම එල්බී ගන්නවා, ගිලී ගන්නවා. එහිම වේගය පැවෙනකොට මේ පුද්ගලයා අතින් අනුන්ට වද දෙන හිංසා කරන වැඩපිළිවෙලට එක්ක ඉතාමත්ම ආසන්න වෙනවා නැත්නම් ඒක වීතික්‍රමණයේ සිට ඒ නිසා කෙලස් බිඳේ සීලය බිඳේ මේ නිසාම සීල ප්‍රතිපදාවට ආසා කළ කෙනෙක් වුණත් මේ හිත සංවර නොකරගත්ත නිසා මොහුගේ සීලයට නිතර බාධා පැමිණෙනවා. දුර්වල වෙනවා. බිඳෙනවා කැඩෙනවා. මේ නිසා මොහුගේ කුතුම් తত্ত্বය නැත්නම් උසස් සියුම් මනුස්සකම මහත්මකම වරින් වර පිරියනවා බිඳෙනවා. මේක ඒ පුද්ගලයා ගන්න. නමුත් වීතික්‍රමණය අවස්ථාවටපත් වුණොත් බාහිරයත් උත්තර බාහිරයත් දැනගත්තා නොදැනගත්තා කොහොම වුණත් මේ හිත හසුරුවීම කරගත්තේ නැති පුද්ගලයා ඊ타නත්ම සිල්වත් ස්වરૂපයෙන් කය තැම්පත් කරගෙන සුදු වතකින් හෝ සිවුරකින් පෙරවාගෙන හිටියත් තමන්ගේ හිතේ ඇතිවෙනා වූ මේ කෙලෙස් රැල්ල ඒ නිසා තමන් අකුසල දුස්චරිත වැඩවලට ආසන්න වෙන ස්වરૂපය හිතේ සමාධියක් නැති හිතේ හික්මීමක් නැති සාවධානයක් නැති පුද්ගලයාට වැටෙනවා. මේ නිසා ඔහුට වැටෙනවා මේ අදුපාඩුව තියෙන තාක්කල් මගේ தത്വයට නොගැලපෙන කායික වාචසික ක්‍රියා සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා Tamanටම වැටෙනවා. ඒ විතරක් නෙමෙයි ඉඩ තියෙන විතරක් නෙමෙයි සිද්ධ මේ නිසා සම්මා ප්‍රතිපත්තිය කියන එකේ මේ ළඟට අවශ්‍ය කරන්නේ අර කායික වාචසික தത്വයට වඩා සියුම් වූ මානසික නැත්නම් හිත හැදීම හිත සංවර කිරීමේ වැඩපිළිවෙල. මේකට කියනවා සමාධි ශාසනය කියලා. සමාධි ශික්ෂාව නැත්නම් සමාධි ප්‍රතිපදාව. මේදී සමාධිය කියන එක තවත් විදියකට අපි භාවිතා කරනවා සමතය කියලා. කෙලෙස් සමතය කිරීම. මේ පිළිබඳව හිති හැඳින්වීමක් කරනවා නම් මේ සමතය යෝගාවචර ජීවිතයට සම්බන්ධ වෙනකොට ආකාර දෙකකට වෙන් කරලා තේරුම් අරගන්න පුළුවන්. එකක් තමයි සමතය සමතය සඳහාම වූ එහෙම නැත්නම් සුද්ධ සමතය සඳහා වූ සමත නිමිත්ත වැඩිීමේ සමත භාවනාව සුද්ධ සමත භාවනාව. එහෙම නැත්නම් විපස්සනාවත් හා සමග ගමන් කරන්නා වූ විපස්සනාට සම්බන්ධ වූ සමතය. එතකොට අපි තව ඩිංගිත්තක් ඉස්සරහට ගිහිල්ලා තේරුම් අරගමු මොකද්ද මේ සුද්ධ සමතය සමත භාවනාව කියන්නේ. ප්‍රසිද්ධ වශයෙන් මේ කවුරුත් වගේ දන්න මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා ආදී විදිහට කරන්නා වූ මෛත්‍රී නිමිත්ත වැඩිම බුදු ගුණ වැඩිම ආදී වූ දේවල් බාහිර අරමුණක් ඉදිරිපත් කරගෙන ඒ අරමුණට හිත සාධාන කර තැබීම බැඳ තබා ගැනීමද කියනවා සමත භාවනාව කියලා. සුද්ධ සමතේ කියලා. එතකොට මේ නැවත නැවතත් හිත මේ බාහිර වූ අරමුණේ යෙදීමට ගන්නා ප්‍රයත්නය නිසා අහිංසක ප්‍රයත්නය නිසා සාධාරණ ස්වභාවික ප්‍රයත්න නිසා වර එක හිත ඒ අරමුණේ බැස ගන්න. එතකොට ඒ අරමුණ හා හිත කියන දෙකේ මේ සමීප සම්බන්ධතාවය නිසා බාහිර කෙලෙස් හිතට රිංගා ගන්නට බැරි විදියකට වැළකීම. මේකට කියනවා පටිපක්ෂ විගමනයේ ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම කියලා මේකට කියනවා. මධ්‍යස්ත වූ බාහිර වූ අරමුණක හිත අලවා බැඳ තබා ගන්න. නමුත් මේක ඉබේ සිද්ධ වෙන එකක් නෙවෙයි. දේශයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. උත්සාහ කිරීමෙන්ම නැවත නැවතත් ඒ අරමුණටම හිත එල්ල කිරීමෙන්ම වෙහෙස නොබලා වීරිය පැවැත්වීමෙන්ම හිත ඒ අරමුණට යොමු කරවීම නිසා අරමුණත් හිතත් ඉතාමත්ම සමීප වීම නිසා අතරක පැලිරක්වත් නැති නිසා කෙලෙස් වින්ගා ගන්න බැරුව. වෙන විදිහකට කියනවනම් නීවරණ ධර්ම දුරු කර. මේකට කියනවා ප්‍රතිපක්ක විගමනය. මෙතනදී දුරු වෙන්නේ අර කලින් දුරු කළා වූ කායික දුස්චරිත වලට සම්බන්ධ වචයේ දුස්චරිත වලට සම්බන්ධ වීතිකම කෙලෙස් නෙවෙයි පරිඋත්ථාන කෙලෙස්. මේ නැත්නම් හිතේ වරින් වර අවදි වෙන්නා වූ නැගී සිටිනා වූ කෙලෙස් පවා මෙන්න මේ විදිහට අරමුණයි හිතයි එකිනෙක එකිනෙක සාවධාන වෙන මොහොතේ ගොනු වෙන මොහොතේ මූණට බොනලා සිටින මොහොතේ දුර වෙලා යනවා. මේකට කියනවා සුද්ධ සමතේ කියලා. ඒ නිසා ඒ සුද්ධ සමත යෝගාවචරය ඒ ආකාරයට පරිඋත්ථාන කෙලෙස් ප්‍රතිපක්ෂ ධර්මයක් විදිහට මෙතනදී දුරු කරනවා. එතකොට වීතික්‍රම කෙලෙස් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ කයින් වචනයෙන් සිදුවෙන දුස්චරිත ප්‍රමාණයට ගොරෝසු කෙලෙස් ඇත්තෙත් නැහැ. හිතේ වරින් වර රැලි ගහන නැගිටී සිටින පරිඋත්තාන කෙලෙස් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ ජීවිතය ඒ අරමුණ හා මේ හිත බැඳී තියෙන තාක්කල් කෙලෙස් සිඳී ගිය අවස්ථාවකට බොහෝම සමානව ගත කරනවා. මේ නිසා මේ ජීවිතයේ බොහෝම සාමාන්‍ය එදිනෙදා ගෙදරදොර ජීවිතයක් එක්ක බලනකොට ඉතාම උසුම් උතුම් පවිත්‍ර ස්වරූපයක් තියෙනවා. මේට වැඩිය වෙනස් ආකාරයක් ගන්නවා විපස්සනාවට සම්බන්ධ සමතේ. විපස්සනා භාවනාව සම්බන්ධ කරගත්ත නැත්නම් විපස්සනාව සම්බන්ධ කරගත්ත ප්‍රතිපත්තාණය සම්බන්ධ කරගත්ත සමතේදී භූතං භූතතෝ පස්සති අපි ඊයේ සාකච්ඡා කරන්න දීදුන මේ භූත කියලා කියන්නේ ප්‍රකට භාවයට ප්‍රසිද්ධ භාවයට පත් වෙච්ච දේ ප්‍රකාශිත භාවයට පත් වෙච්ච දේ ඒ නිසා යමක් Taman ඉදිරියට ප්‍රකාශ භාවයට පත් වෙනවා නම් ප්‍රකට භාවයට පත් වෙනවා නම් ඒ දේ ඇති හැටියෙන් දැකගනිමේ කියන අදහසෙන් අරමුණු තෝරන්නේ නැතුව Tamanගේ ඉඳුරන් හයට අරමුණු වෙන තාක් ප්‍රකට අරමුණ විශේෂයි හිත සාවධාන කිරීම හිත එහි තැම්පත් කිරීම අලවා තබා ගැනීමේ කටයුතු කියනවා විපස්සනාව හා සම්බන්ධ සමතේ කියලා. ඒ නිසා මතුවෙන අරමුණක් දැනීමක් හෝ වේවා දැකීමක් හෝ වේවා ඇසීමක් හෝ වේවා හිතවිල්ලක් හෝ වේවා කුමන දෙයක් හෝ වේවා ප්‍රකාශ භාවයටපත් වුණා නම් ප්‍රකට භාවයටපත් වුණා නම් ඒ දෙයට හිත යොමු කරනවා. මෙතනදී හිතේ එල්ලය හරියට පැහැදිලි නම් ඒ අරමුණ විශේෂයෙන්ම වෙහස නොබලා අප්‍රතිහතව නැවත නැවතත් හිත යොදවන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඒ යෝගාවචරය දිනනවා මොකද්ද මේ යෝගාවචරයාගේ දිනුම කියලා කියන්නේ අරමුණු මොනතරම් වේගයෙන් විවිධ ආකාරයෙන් මතුවෙන්න ගත්තත් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා ඒ අරමුණු එකිනෙක පටලගන්නෙත් නැතුව අරමුණු හා හිත පටලගන්නෙත් නැතුව එන එන අරමුණට හිත යොදවමින් ඒ අරමුණ හා හිත අතර හිතසක් පරතරයක් පළ ඉරක් නැති තරමට සම්බන්ධ කරගන්න. මේ නිසා ඒ අරමුණ વિશેයි ඒ ක්ෂණයෙහි අර පරිඋත්ථාන කෙලෙස් පැනනවා කියන්නේ. ඒ කියන්නේ අරමුණ විශේෂ රාගය පැන නගින්න නැතුව යනවා. මට මේ අරමුණ වේවා, ලං වේවා, මගේ වේවා හැඟීම් නැතුව යනවා. ද්වේෂය පහළ වෙන්නේ නැතුව යනවා. මට මේ අරමුණ නොවේවා, තවත් අරමුණක් වේවා. මේක කම්මැලි, මේක එපා කරන සුළුයි, මේක චිත්ත ශක්තිය ගෙවා දවන සුළුයි කියලා ඒ විදිහට හැංගෙන්නේත් නැහැ. අනිත් වෙලාවට දකින අරමුණ මේකද අරකද කියන කලකොල භාවයක් පිම්බීම බලානින් දැදි මේක හැකිලීමද කියන සැකයක් පිම්බීමේ තදවීමක් දැන්න වෙලාවේදී මේක ඇදීමක්ද කියන සැකයක් පිම්බීමේ චලනයක් දකින වෙලාවේදී මේක නිශ්චල භාවයක්ද කියන සැකයක් මොකුත් නැහැ තදවීම අවස්ථාවේදී තදවීමත් ඒ ආක්ෂණිකවම බලවෙන්නා වූ ඇදීමේ ස්වરૂපයක් තියෙනවා ඒකයි ඊගාට චලන ස්වરૂපයක් කියන ඒ අරමුණේ ඇත්තා වූ විවිධ තා කුඩා අණු කුඩා කොටස් කිසිම කලකොල භාවයකින් තොරව තේරුම් අරගන්න පුළුවන්කම නිසා මෝහයටත් ඉඩ මේ නිසා අරමුණ හා හිත අර ආකාරයට සාවධානව වැටී යෑම නිසා ක්ෂණිකව ක්ෂණිකව පහළ වෙන මේ ක්‍රියාව නිසා මේකට ක්ෂණික සමාධිය කියලා කියනවා. නැත්නම් විපස්සනා සම්බන්ධ සමදි විපස්සනාව හා සම්බන්ධ සමාධිය කියලා කියනවා. ඉතේ අවධානයක් කියනවා මෙතන. සාවධානයක් කියනවා. tempat සමාහිත භාවයක් කියනවා. මේකට කියනවා සමාධි ශික්ෂාව. මේ ශික්ෂාවේ තියෙන විශේෂය තමයි නිවැරදිව එල්ල කරන්න පුළුවන් ශක්තිය නැවත නැවතත් හිත භාවනාවට නංවා ගන්නට අරමුණට නංවා ගන්නට මානසිකාරයේ පවත්වන්නට වීරිය කරන අප්‍රත්‍යත ධෛර්යයක් කියන මේ දෙක මෙන්න මේ සමත භාවනාවේදී නැත්නම් සුද්ධ සමතය හෝ විපස්සනාවට සම්බන්ධ සමතේදී තාම වැදගත් මේ නිසා ඒ කරන ප්‍රයත්නයට සාපේක්ෂව වීතික්කම කෙලෙස් දුරු වී යෑම නිසා යෝගාවචරයාගේ හිත කෙලෙස් රෝගයෙන් අත මිදෙනවා. වෙන විදිහකට කියනවා නම් පරිඋත්තාන කෙලෙසුත් නැති වෙනවා. මේ නිසා යෝගාවචරයාගේ නීවරණ ධර්ම වලින් තොර මේ ගත කරන මොහොතක් මොහොතක් පාසා මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් වූ ඊටාම උතුම් විවේකයක්, ප්‍රීතියක්, සුඛයක් මේ යෝගාවචරයට අත්දක ගන්න පුළුවන්. අනිත් එක අරමුණ මතුවෙන මොහොතේම කල්පනා කර කර ඉන්නේ නැතුව අරකදෝ මේකදෝ කියලා බල බල ඉන්නතෝ වහාම අරමුණට හිත යොදවලා එල්ල කරලා නැවත නැවතත් ඒ යෙදවීම නිසා මේ වීරිය කියන ඉන්ද්‍රිය ධර්මය නැවත නැවතත් උරගාන නිසා ගල ගෑවෙන නිසා එහෙම නැත්නම් තියුණු භාවයට එන නිසා කෙලෙස් දුරු කිරීම සිද්ධ වෙනවා මේ වීරිය දිගට පැවැත්වීම නිසා එහෙම නැත්නම් කම්මැලිකමක් ඇති වුණායි ආසාවක් ඇති වුණායි මේක නීරසය මේක සුමිහිරිය කිසියම් දෙයකට නොබැඳී දිගට පැවැත්වීම නිසා සතිය පිහිටන සතිය කෙලෙස් බාරගන්නේ නැති තත්යකට පත් වෙනවා එහෙම නැත්නම් හිත කෙලෙස් වලින් ආරක්ෂා කරන තත්යකට පත් වෙනවා මේ හා සමාන කෙලෙස් වලින් ආරක්ෂාවක් කෙලෙස් වැද ගැනීමට දොරකවුළු වත් ඇරනොතබන තරමේ විශාල සාන්තියක් ධර්මයේ විසින් මේ යෝගාවචරයට සැපේ. ඒ නිසා යම් කිසි කෙනෙක් සමාධි ශික්ෂාවේ හැසිරෙනවනම් සමාධි ප්‍රතිපත්තියේ ප්‍රතිපත්තිගරුක වෙනවනම් ඒ පුද්ගලයාට වීතික්කම කෙලෙස් විතරක් මේ පරිඋත්තාන කෙලෙසුත් නැති ආකාරයට පරිඋත්තාන කෙලෙස් වලින් නොපෙනෙන මට්ටමට හිතේ විශාල ආරක්ෂාවක් ධර්මයේ විසින් ඇති කරගන්නවා. ධර්මයේ අනුව හැසිරෙන ධර්මයේ ආරක්ෂාව ලබනවා කියන එක අනිත් වැඩි උච්චතර විදිහට අනිත් වැඩි කෙනෙකුට කියලා දෙන්න බැරි ප්‍රමාණයේ ආස්වාදයක් ධර්ම රසයක් රතියක් ධර්ම රසයක් ඒ සමාධියෙන් සමාධිමත් වෙන පුද්ගලයක් යෝගාවචරයක් වගේ ඒකකොට අර බුද්ධ වචනේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ ඒකාන්තේ අනිවාර්යයෙන් ධර්මයේ හැසිරෙන්න ආරක්ෂා කරනවායි කියලා කියන්නේ මේ සමාධිය කියන්නේ මොකක්ද? බාහිර අරමුණු කියන්නේ මොකක්ද? අධ්‍යාත්මික අරමුණු කියන්නේ මොකක්ද? එල්ලේ කියලා කියන්නේ මොකක්ද? වීරිය කියලා කියන්නේ මොකක්ද? මේ මොනවාක්වත් ගැන කියලා දෙනකොට අහන්නෙත් නැත්තම් ඒ අහන දේවල් Taman වශයෙන් කල්පනා කරලා Tamanගේ මේ సంతාණයට සම්බන්ධ කරගන්නෙත් නැතුව ඒ පුද්ගලයා බලාපොරොත්තු වෙනවා නම් මමත් සමාධිය තමයි ගන්නෙ මමත් සමාධිය තමයි කරන්නේ මට නමුත් ආරක්ෂාවක් නැහැ මේ ධර්මයේ බොරුයි වංචයි කියලා කියනවනේ ඒකෙන් පේන්නේ ඒ පුද්ගලයාගේ බොරුව මේ පුද්ගලයාගේම වංචනික ස්වરૂපය ධර්මය ආත්ම උනත් හරියටම සීලය ආරක්ෂා කරන කෙනාට වීතික්කම වශයෙන් ආරක්ෂාව සලසා දෙනවා. සමාධි ශික්ෂාවේ යෙදෙන කෙනාට විඋත්තාන කෙලෙස් වලින් ආරක්ෂාව සලසා දෙනවා. බොහෝම උතුම් තත්ත්වයක්. අපි මේක මේ තරම් විස්තර කරගත්ත මූල ධර්මානුව විස්තර කරගත්ත මේ தত্ত্বය අපි බලමු භාවනාවේ අත්දැකීමකට සම්බන්ධ කරගන්න. දැන් මේ යෝගාවචර පිළිස සක්මන් කරලා හිතගත හොඳට සමබර කරගෙන ඉතාම ඉවසිල්ලේ ඉරියව්ව ගැන පරීක්ෂාවෙන් පරියන්කයට වාඩි වෙනවා. වාඩි වෙලා තමන්ගේ මූල කර්මස්ථානයේට හිත යොදනවා. හුස්ම රැල්ල අනුව හෝ හුස්ම රැල්ල අනුව සිදුවෙන පිම්බීමේ ක්‍රියාව, හැකිලීමේ ක්‍රියාව අනුව හෝ මානසිකාරේ පවත්වනවා. මේ මානසිකාරයේ පවත්වමින් ගත කරන මේ අවස්ථාවේදී පිම්බීමක් මතුවේ. මේ මතුවෙන පිම්බීම නිවැරදි එල්ලයකින් යුක්තව. මෙතන මේ නිවැරදි එල්ලේ කියන එක අත්දැකීමට බරව කියනවනේ පිම්බෙන අවස්ථාවේදී පිම්බෙන බව දැනගෙන ඒට හිත යොදවකොට පිම්බීමේ අරමුණ විශේෂයට හිත ලං වෙනවා. හිත සාවධාන වෙන්න පටන් ගන්නවා. පිම්බීමත් පිම්බීමේ වැඩ පිළිවෙලත් එකම හිත සමාන්තරව ගමන් කරන්න පටන් ගන්නවා. පිම්බීම කියන්නේ මොකද්ද කියලා කල්පනා හිත නෙවෙයි කියන්නේ පිම්බීම දැක ගන්නා මානසිකාරයට ලක් කර ගන්නා හිත මේ විදිහට පිම්බීමට වීර්ය යුක්ත අක්ෂතියට වීර්ය යුක්තව පිම්බීම මෙනෙහි කිරීම කරනවා නම් ඒ යෝගාවචරය ඒ පිම්බීම විශේෂෙහි පිම්බීම නිසා පහළ වෙන්න තියෙන රාගයක්, ద్వේෂයක්, මෝහයක් නැතුව ඒ කියන්නේ මේ පිම්බීම මට වේවා, මගේ වේවා আদি මේ වාසනාවන්ත දෙයක් කිය, සුභයක් කිය මොනවාක් කල්පනා කරන්න වෙලාවක් නැහැ. තමන් පිම්බීමේ රූපය අත්දකින්න. ඒ විදිහට Taman දකින තමන් මානසිකාරයට ලක් කරන ඉම්බීමේ අරමුණ හෝ වේවා හුස්ම රැල්ල හෝ වේවා ඒ පිළිබඳව කැමැත්ත අකමැත්ත කියන දෙකම පහළ වෙන්න ඉඩක් නැහැ මොකද පිම්බීම ඊටාම භාවනා මානසිකාරයෙන් දැක ගනිමින් ගත කරන වෙලාව මේ විදිහට යනකොට පිම්බෙන අවස්ථාවේදී මේක හැකිලීමද නැත්නම් පිම්බීම බලන මගේ හිත දැන් ආස්වාද ප්‍රසවාසයේ බලනවද ආස්වාද ප්‍රසවාසයේ බලන හිත පිම්බීම දකින්නවද නැත්නම් පිම්බීමේ තියාගෙන ඉන්න හිතට කායේ ස්වરૂපේ පේනවද එහෙම නැත්නම් වේදනාවක් සමග කලකොල භාවයකට මුලා භාවයකට පත් වෙනවද කියන දේ ඉන්නේ නැහැ. යෝගාවචරය හොඳටම දන්නවා මේක පිම්බීමේ මුලය මේක පිම්බීමේ මැදය මේක පිම්බීමේ අගය වශයෙන් ඒ පිම්බීමේ ක්‍රියාවේ කුඩා අනු කුඩා කොටස් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් දකින්නකොට කලකොල භාවයකට ඉඳ නැහැ. මෝහයකට වලාකුළු භාවයකට නොපෙනෙන භාවයකට ඉඳ නැහැ ඍජුව දකින්න. මේ නිසා නීවරණ ආදී ධර්ම වලට ඉඳ නැතුව යන. මේ විදිහට වීර්ය පැවැත්වීමේ බිම්බීම බිම්බීම වශයෙන් දැනගෙන නිරීක්ෂණය කිරීමේ ආනිසංස දැනගෙන දිගට මෙනෙහි කිරීම පවත්වනවා නම් සතිය කියන ධර්මතාවයේ පිහිටනවා. සති ධර්මතාවයේ නිසා කෙලෙස් වලට වැදගත් නොදී පවත්වනවා. වීරිය කෙලස් ඇතුල් වෙන්න දෙන්නේ නැතුව නතර කර. පිළිනෝ ගන්නා තත්ත්වයක් තියෙනවා. සතියෙන් ආරක්ෂාව ලබා දෙයි. මේ විදිහට වීරිය සතිය කියන දෙක යම් වෙලාවක පෙළ ගැහුණා නම් ඒ හිත අර අරමුණේ සමාධිගත වෙනවා. සාවධානව වැටිය. ඒ කියන්නේ අරමුණේ තවත් ඇත්තා වූ විවිධ දේවල් අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න පුළුවන්. මේ පිම්බීම තුල ඇත්තා වූ තද වෙන ගතිය, ඇදෙන ස්වરૂප, තෙරපෙන ස්වરૂප, චලන ස්වરૂප කිසිම වෙලාවක එකිනෙකක් පටලැවෙන්නේ නැතුව නැටෙන්න ගන්න. මේ සතිය යම් වෙලාවක දියුණු භාවයටපත් වෙනවා නම් මේ පිම්බීමට යොදාගත්ත හිත පිම්බීම නිරීක්ෂණය කරද්දිම ශරීරයේ ඇතිවෙනා වූ කැසීමක් ඇති වී නැති වී යන හැටි ගැටේ. මේ පිළිබඳව ආශාවක් හෝ තරහක් හෝ මද ලේස මාත්‍රයෙන් ඇති වී යන හැටි නැති වී යන හැටි ගැටේ. හිතවිලි සමහර වෙලාවට ඇති වෙලා බොල් වී යන හැටි ගැටේ. නමුත් කවදාකවත් යෝගාවතර පටලැවීමක් වෙන්නේ නැහැ. මගේ හිත හිතවිලි වලට ගිහිලා සතිය කැඩුනද සමාධිය කැඩුනද වීරිය සිඳී ගියාද කියලා සැකයක් නැහැ. උදාහරණයක් දන්නව සතිය සමාධිය නොකඩී පවතිද්දීම හිත දැන් විශේෂ දක්ෂතාවයන් පවත්වනවා. තම යොමු කරන කෘත්‍ය කරමින්ම එහි සූර භාවයට පත්වෙමින්ම ආත්පස නිරීක්ෂණය කරනවා. ආත්පස දැනගන්නවා. මේ නිසා පිම්බීම කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් බලනකොට මෙහි ඇත්තා වූ කුඩා අනුකුඩා ක්‍රියා රාශියක් වන තදවීම, ඇතීම්, තෙරපි, චලන ස්වරූපයක් කියලා ඇත්ත ඇති හැටි භූතං භූතතෝ පස්සති කියන විදිහට දකින වෙලාවට ඒ තුල අවිද්‍යාවට ඉඩ නැතුව මේ විදිහට එක වාරයක් යෝගාවචරය සූර වුණොත් මෙනෙහි කිරීමේ සූර වුණොත් එක වාරයක් කෙලෙස් කපා. මේ මොහොත තුල තදංග වශයෙන් විමුක්තිය ලබනවා. මේ ආනිසංස දැනගෙන යෝගාවචරයා නැවතත් මතුවෙන හැකිලිම විසෙයි හෝ ඊගාවට මතුවෙන පිම්බීම විසෙයි හෝ අර විදිහටම එල්ලේ පවත්නවා නම් වෙහෙස නොබලා වීර්ය පවත්නවා නම් මෙනෙහි කිරීම කරනවා නම් අර ලබන්නා වූ ක්ෂණික නැත්නම් තදංග වශයෙන් ලබන්නා වූ කෙලෙස් වලින් මිදී යෑම තව මොහොතකට දික් කරගන්න මේ විදිහට යෝගාවචරයාගේ දක්ෂකම කොච්චරද ඒ හා සමාන ප්‍රමාණයක් හිතේ අනුසය වශයෙන් හෝ කෙලස් නැති වෙන විදිහකට කියනවා නම් ඇත්ත ඇති හැටියෙන් දැනගැනීමේ ඥානය විද්‍යාව පහළ වීමේ ඊ타ත්ම සියුම් සුඛේ යෝගාවචරය ක්ෂණයකට අත්දකින මේ වාගේම විපස්සනා භාවනාවට උපදේශ ලැබලා ඉන්න යෝගාවචරය සක්මනේ ගණන් කරන අවස්ථාවේදී සක්මනේ සක්මන් කරන අවස්ථාවේදී එසවීමක් පාසා යැවීමක් පාසා තැබීමක් පාසා මේක එක වාගෙමයි මේක බොහොම කම්මැලි දියාරුයි කියන කෝසජ්‍ය හිත කම්මැලි හිත කමකට නැති හිතට ඉඩ නොතබා එසවීමේ වාරයක් පාසා එසවීම මෙනෙහි කරනවා නම් යැවීමේ වාරයක් පාසා යැවීම මෙනෙහි කරනවා නම් ලැබීමේ වාරයක් පාසා තැබීම මෙනෙහි කරනවා නම් ඒ හිතට ප්‍රධාන වශයෙන් උසවීම මෙනෙහි කිරීමේ වීරිය ශක්තිය නිසා කෙලෙස් පිළි නොගන්නා තත්වයකටපත් වෙනවා. යැවීම යැවීම වශයෙන් මෙනෙහි කිරීමේ වීරිය නිසා කෙලෙස් පිළි නොගන්නා තත්වයටපත් වෙනවා. තැබීම තැබීම වශයෙන් මෙනෙහි කරන නිසා කෙලෙස් පිළි නොගන්නා තත්වයටපත් වෙනවා. මේක නැවත නැවතත් මෙනෙහි කරගන්න තරම් යෝගාවචරයට ශක්තිය තියෙනවා නම් කායික චෛතසික ශක්තිය වීරිය පවතිනවා නම් සතිය වැඩ කරන්න පටන් සතිය කෙලෙස් වලින් ආරක්ෂාවක් ලබා දෙනවා ආරක්ෂාවක් ලබා දීම නිසා පියවරක් පියවරක් පාසා යෝගාවචරයාගේ ප්‍රතිපක්ෂ ධර්ම ඒ කියන්නේ නීවරණ ධර්ම ආශාවල් තරහවල් කලකොල භාව ඊරිසියා මසුරුකම් ආදී අනිකුත් අනුකුඩා කෙලෙසුත් වැද ගන්න බැරුව යාම නිසා ප්‍රතිපක්ෂ ධර්ම දුරු වීම නිසා එසවීම කියන්නේ මොකද්ද යැවීම කියන්නේ මොකද්ද ලැබීම කියන්නේ මොකද්ද කියන ලාමක වූ ඇත්ත ඇති හැටියේ අවබෝධයේ පටන් ක්‍රමක්‍රමයෙන් හිත ධාතු ක්‍රියාකාරීත්වයට වැටෙන්න පටන් අර ගන්නවා මේ යටි ආපෝ ධාතුව වැඩ කරන හැටි වායෝ ධාතුව ආදී වශයෙන් මහා භූත ක්‍රියා ඒ ක්‍රියා වැටහීම පටන් අරගෙනකොට එසවීම කියන ක්‍රියාවේ තුල ඇත්තා වූ චෛතසික පැත්ත එසවීමේ චේතනාව එසවීමේ ක්‍රියාව එසවීමේ චේතනා රාශි වශයෙන් චේතනා වලියක් වශයෙන් පවතින ආකාරය එසවීමේ ක්‍රියාව ඒ අනුව කායිකව පවතින ආකාරය මේ දෙක එකිනෙක මත පිහිටමින් සිදුවෙන යොහුසුළු භාවය කියන විදිහට හේතුඵල සම්බන්ධතාවයට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඇත්ත ඇති හැටි තේරුම් අරගන්නකොට අරගන්නකොට විද්‍යාවේ ප්‍රකට භාවයේ පහළ වෙනකොට පහළ වෙනකොට ඒ යෝගාවචරයාගේ අවිද්‍යාව නොදන්නාකම නැති නමුත් යෝගාවචරයා ඔසවනකොටම পায় මට අනිත්‍ය දුක්ඛ වැටේවා විමුක්තිය වැටහෙවා අනාත්මය වැටහෙවා කියලා මේ වැඩපිළිවෙල උඩයට මාරු කරගෙන ප්‍රතිපද බලාපොරොත්තුන් වලට බැස්සොත් මේ ආසාවම මේෂයක් වඩපත්. මේ අවශ්‍යතාවයම මේ අපේක්ෂා කරන සුදු ස්වરૂපයම හිත මඩ කරලා හිත කලවලා ඒ නිසා යෝගාවචරය ඔසවන්නේ ඔසවීම මෙනෙහි කරමින් නෙවෙයි අපේක්ෂාවක් සහිතව. යවන අවස්ථාවේදී යැවීම මෙනෙහි කරන්නේ අපේක්ෂාවක් සහිතව. ලැබෙන අවස්ථාවේදී ලැබීම කරන්නේ අපේක්ෂාවක් සහිතව. මෙන්සා මේ යෝගාවචරයට කිලිස් වැද ගැනීම, අවිද්‍යාව වැද ගැනීම, අවිද්‍යාව විසෙයි වසංග භාවයටපත් වීම සිද්ධ වෙනවා. මේ නිසා යෝගාවචරයා මේ ධර්මානුකූලව කල යුත්තේ කරන්ට ඕනේ. ඒ කියන්නේ ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීමයි වැදගත් දෙය. ඔසවන අවස්ථාවේදී ඔසවන බව දැන ගැනීමයි වැදගත් දෙය. මේ ප්‍රතිපක්ෂ ධර්ම දුරු වීම යම් ආකාරයකට එකලස් වෙනවා නම් ගොනු වෙනවා නම් ඉන්නේ ගම්භීර ධර්ම ක්‍රමක්‍රමයෙන් කරක්‍රමයෙන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ ගම්භීර ධර්ම ප්‍රකට කර ගැනීමේ උනත් ආසාව පවතිනවා නම් ප්‍රතිපක්ෂ ධර්ම දුරු වීම සිද්ධ වෙන්නේ. මේ නිසා මුලින් යෝගාවචරයට අවශ්‍ය කරන්නේ නැත්නම් ප්‍රායෝගිකව අත්දැකීමට බරව ගත කරන අවශ්‍ය කරන්නේ විපස්සනා යෝගාවචරය වශයෙන් තමන්ට භූත වූ ප්‍රකට වූ ඒ අවස්ථාවේ පැන නැගා වූ අරමුණට නිවැරදිව එල්ල කිරීමක් ඒ විශේෂ නැවත නැවතත් මෙනෙහි කිරීම වශයෙන් මානසිකාරයට නැගී. මේ දෙක ලාමක කරලා සලකනවා නම් මේවා බොහොම මේ 6 4 නොතේන ධර්මයකට කරන්න පුළුවන් මේකෙන් පුළුවන් මේ සත්තානම් විසුද්ධිය ආදී වූ ගැඹුරු ධර්ම පහල කරගන්න කියලා සහැල්ලු කෙරුවොත් මේ යෝගාවචරයට ධර්මීය ආරක්ෂාවක් ලබා දෙන්න අමාරුයි. ඒ නිසායි මේ ධර්ම දේශනා මාර්ගයෙන් ප්‍රතිපදාව ඍජු කරලා පෙන්වන්න උත්සාහ මේ නිසා කල්පනා කරගන්න ඕනේ ලොකු දේවල් බරපතල දේවල් නැත්නම් ලොකු අතු අල්ලන්න යනව වෙනුවට තමන් ළඟ එන්න තියෙන තමන් කෙලෙසන්ට ඉඳ තියෙන කෙලෙස් දුරු කරන වැඩපිළිවෙල වශයෙන් පදනම පිරිසුදු කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ නිසා නිදර්ශනයක් දෙකක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න යෝගාවචරයේ නිවැරදි එල්ලය අත්දැකීමට බරව අවබෝධ කරගන්නට නැවත නැවතත් මෙනෙහි කිරීම කියන වීරිය පැවැත්වීම සම්බන්ධයෙන් මේ ගුරුම ආචාර්යයන් වහන්සේ තමන් වහන්සේම හිතලා තමන් වහන්සේම අත්දකින්නේ ස්වරූපේ නිදර්ශනයක් මෙතනදී ඉදිරිපත් කරනවා මේ බුරුම ආහාර වේලෙදී ගොඩක් වෙලාවට සාල වශයෙන් ආහාර පිටින නිසා උගාක් යෝගීන්ට ඇඳි ගැරපු පාවිච්චි කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ නිසා එෙහිදී බොහෝ යෝගාවචර විශේෂයෙන්ම බුදුම යෝගාවචර හඳිගාරක පාවිච්චි කරනවා. ඒ වගේ ආයතනෙම පිරිසුදු කළ සපේ. එහෙම හන්දට ගෑරපුවට අදාළ ඉන්දක්ෂණයකුයි මේ ගුරුවරයා අපට කියලා දුන්නා. කොහොමද මේ ආහාර වේලට සමහර වෙලාවට අලතම්බලා කෑලි කපලා කියනවා ආහාරය. යෝගාවචරයෝ ඒ වේ ආහාර වේලට වාඩි වෙලා එක මේසේ පස් දෙනා හය දෙනා වාඩි වෙලා අර තමන්ට අවශ්‍ය කරන අල කැබලි ප්‍රමාණය එක්කෝ කෙලින්ම මුඛේ රුවා ගන්නව නැත්නම් තමන්ගේ පතට බෙදා ගන්න. ඒ බෙදා ගන්නට අර තම්බපු අල කෑල්ල ඇඳ ගෑරපුවට දවටා ගන්න නම් ඒ යෝගාවචරය හරියට ඒ අල කෑල්ලට ගෑරපුව එල්ල කරන්න. එල්ල කරලා අලේ තියෙන මෙලකෙටත් ගැරකුවේ තියෙන හයියට තේරුම් අරගෙන එක සමාන වීර්යයක් පවත්තන්න. වීර්යය පවත්තගෙන ඉන්නකොට අල කෑල්ල ගැරකුවේ දැවෙයි. ඊට පස්සේ ගැරකුව පස්සට අදිනකොට අර Taman එල්ල කළ අල කෑල්ල Tamanගේ ගැරකුවේ දැවටි Taman දිහාට ගමන් කරනවා. එතකොට Taman දන්නවා මෙතන අල කෑලි 1ය නැත්නම් 2ය කියලා. මේ මේ අල කැලේ ස්වරූපේ වැටෙනවා. අල කැලේ බර Tamanට වැටෙනවා. ප්‍රමාණවත් අප්‍රමාණවත් බව Tamanට වැටෙනවා. මේ නිසා මේ සරල නිදර්ශනයට උනත් ඊ අල කැලලට නියම එල්ල කිරීමක් ගැරපුවේ තියෙනවා. මීළඟට ඒ ගැරපුව අල කැලල තුළට බහින්ට කිඳා බහින්ට නම් ඒකාකාර වීර්යයක් පවත්තා. එහෙම වුණොත් තමන්ට ක්ෂණයකින් තේරුම් අරගන්න පුළුවන් දැන් මේ වෙන් වූ අලකැලේ ස්වરૂපය ප්‍රමාණය හැදේ මේ වෙනුවට යම්කිසි යෝග ආචරයක් අපි හිතමු අලදීහිය තියෙන බව දන්නෝ. ඇස් දෙක වහගෙන අනින්න ගත්තොත් මොකද වෙන්නේ? එතකොට අර කියන විදිහේ හතර පහ දෙනෙක් වාඩි වෙලා ඉන්න මේසෙක නොගැලපෙන වැඩක් මෙතන සිද්ධ වෙනවා. තමන්ගේ කෘත්‍යයේ සිදුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හිතුවොත් අලේ මෘදු භාවයේ දණි නැතුව දෑතිම ජගුලකින් අනින්නා වගේ ගහන්න ගත්තොත් එතනත් ඒ යෝගාචරයාගේ ඒ කෑම මේසයට ගැළපෙන ඉරියව් පවතින්නේ නැතුව යනවා. මොකද ඒකට එච්චරම වීර්ය අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය කරන්නේ සම වීර්යය. මේ නිසා යෝගාචරයා පිම්බීම මතුවෙන වෙලාවේදී මේ පිම්බීමත් සමග සමාන්තරව හිත ගමන් කරන ප්‍රමාණයට පිම්බීමට එල්ල කිරීම තේරුම් අරගන්න ඕන. බොහෝ යෝගාවචරයේට වේදනාවක් සහ පිම්බීම කියන මේ දෙක ආපුවාම එක්ක කලින් අදිස්ථාන කරනවා මම පිම්බීම විතරමයි බලන්නේ මට වේදනාව උනේ නැහැ කියලා. එතකොට වෙන්නේ සත්‍ය වශයෙන්ම නම් තියෙන සමාහලට වේදනාවේ ප්‍රකටකම. නමුත් යෝගාවචරය කොළමල තීන්දුවක් අරගන්නවා. මට උපදෙස් දීලා තියෙන පිම්බීම හැකිලෙන් බලන්න කොච්චර වේදනාවක් මම බලන්නේ නැහැ කියලා. හිතා ගන්නවා මේක දක්ෂකමකුත් කියලා. ඉතින් පිම්බීමට තමයි දැන් බලන්නේ. නමුත් හිත දුවන්නේ වේදනාවට. මේ යෝගාචරය ටික වෙලාවකින් උළුවත් අහුල් වෙලා අදිට අර මේ මෝඩ වඩුව ආයුධත් එක්ක පොරව දාන්න වගේ විශාල සටනකට පෙළඹෙනවා. පිම්බීම දකින්නත් බෑ වේදනාව දකින්නත් බෑ වේදනාව එන්නේ එන්නේ එන්නේ එන්නේ කට කැවෙනවා යෝගාවචරය හිතාගෙන ඉන්නවා මම දක්ෂ යෝගාවචරය කියලා පිම්බීමට හිත යොදන්න උත්සාහ කරනවා අන්න ඒ වාගේ කාරණාවට තේරුම් අරගන්න ඕනේ මේ කියන එල්ල කිරීම හරියට දන්නවනම් මේ කියන වීරිය සමව පැවැත්වීම හරියට දන්නවනම් ඒ යෝගාවචරයට මුලදී නම් යෝග භූමියක් විනාශ කරන දඟල දඟලිලි තිබුණට කල්යන කොට කල්යන කොට වැටෙන්න පටන් අරගන්නවා මේ භාවනාවෙත් කරුණු කාරණා තේරුම් අරගන්න ප්‍රඥාව එන්ට එන්ට එන්ට මොන සංයමයක් ඇති සාන්ත භාවයක් ඇති වෙනවා යාදෙන ගතියක් ඇති යෝගාවචරයට වේදනාව ප්‍රකටන වේදනාව ප්‍රකාශිතන ඉදිරිපත් වෙලා නම් යෝගාවචරය වේදනාව මෙනෙහි කරනවා එතකොට මම පිම්බීම හැකිලිම බලන යෝගාවචරයක් නිසා මට පිම්බීම හැකිලිම නොබැලීම වරදක්ය ලැජ්ජාවක්ය කියලා හිතේ කලකොල භාව ඇති කරගන්නේ නැහැ ප්‍රකට භාවය අනු වේදනාවට හිත යොදන නිසා වේදනාවේ හරි මධ්‍යස්ථානයට එල්ල කරගන්න පුළුවන් මේ වේල එල්ල කරන වෙලාවෙදිත් මේ වේදනාව කඤ්ඤං කොටඤ්ඤං කපඤ්ඤං කියන අදහස නෙවෙයි මේ වේදනාවේ කෘත්‍ය දැක ගන්නා ස්වરૂපයක සම වීර්ය පවත්ත පවත්වනකොට මේ යෝගාවචරයට වේදනාවේ ඇත්තා වූ කපන කොටන අඹරන තද කරන දවන පුදුස්සන ස්වરૂප වැටෙන්න පටන් ගන්නවා විශේෂයෙන්ම සිදුවෙන්නේ මොකද වේදනාව කෙරෙහි ඇත්තා වූ යම් ද්වේෂයක් තියෙනවනම් ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ දුර වෙනවා ආසාවක් තියෙනවනම් ඒ ප්‍රතිපක්ෂ ධර්මයේ දුර වෙනවා මේක වේදනාවද මේක පිම්බීමද කියන කලකොල භාවයේ සැක භාවයේ මෝහය තියෙනවා නම් දුර වෙනවා. එතකොට වේදනාවේ අත්තා වූ යථා ස්වરૂපේ භූතං භූතතෝ පස්සති. ඇති හැටියෙන් දැකීමට හොඳ ඉඩක් ලැබෙනවා. ඉතින් මේ ධර්මතාවයේ තේරුම් ගන්න නැතුව මම වේදනාව තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා මේකම කාගෙන යන්න ඕනේ කියලා වැඩ කරන්න පටන් අරගත්තොත් දැන් යෝගාවචරය මේ ඇහෙන බණ අනුව තේරුම් අරගන්න ඕනේ. ඒක එච්චරම ඥානාන්විත ක්‍රියාවක් නෙවෙයි. ඒ වාගේම දෙන උපදේශන ප්‍රතිපදීමකුත් නෙවෙයි. මේ යෝගාවචරයගේ ඔළ මොළකම හිතුවක්කාරකම අනුව විඳිනා වූ විඳීම. එහෙම නැතුව භාවනාවට අනුව යන වැඩ පිළිවෙලක් නෙවෙයි. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ එල්ල කිරීම කියලා කියන්නේ මොකද්ද? යොමු කිරීම කියලා කියන්නේ මොකද්ද? ඒ අනුව සම වීර්ය පැවැත්වීම කියන්නේ මොකද්ද අර විදිහට වේදනාව හෝ වේවා ඇති කරගෙන මේක මම ජය ගන්නවා මේක මම තේරුම් ගන්නවා මට මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියලා අනවශ්‍ය විදිහේ හිත අවසාගත වීරියකින් අරකට කඩාපනින්න ගියොත් මේ යෝගාවචරයට හරියට අබ වගේ තියෙන දෙයකට පැනලා මිරිකලා අල්ලන්න හදුවා වගේ ගන්න බැරි වෙනවා අහුරක් ක්‍රිය කරනවා. මොකද ඒ විසියේ පවත්තන දැඩි කුලප්පු ස්වරූපේ, හදිසි ස්වරූපේ නිසා අරමුණට සාවධානව ලං වෙන්න බැරුව යනවා. ඕනකට වැඩි වීර්යය පවත්තන ඕනකට වැඩි හිතට ගන්නවා. මිරිකලා අල්ලන්න ගන්න නිසා අහුවෙන්නේ නැතුව යනවා. තවත් යෝගාවචරයේ වේදනාවට බය නිසා වේවුල වේවුල ගැසි ගැසි එතෙන්ට යන්න ගියොත් අත ලං කරගන්න බැරි ප්‍රමාණයකට වගේ වේදනාවට ලං වෙන්න හිතට බැරුව යනවා. ඒ නිසා වීරිය සම වෙන්න ඕනේ. වීරිය ඕනාට වැඩි කරන්නට ගියොත් අරමුණ ඉක්මෝල විනිවිද යන්න ඉඩ තියෙනවා විනාශ වෙන්න ඉඩ තියෙනවා අරමුණ. වීරිය මදි වුණත් අරමුණ වෙතට ය아가න්න බැරි වෙනවා. හිත. මේ නිසා එල්ලේ කියන එක තේරුම් අරගන්න ඕනේ. වීර්ය කියන එක තේරුම් අරගන්න ඕනේ. මේකටම තවත් නිදර්ශනයක් අපි ලං කරගත්තොත් කල්පනා කරාන්ට මේ කුංචි කට තියෙන වීදුරු බෝතලයකට අපි වතුර හෝ තෙල් හෝ දමන්න උත්සාහ කරනවා. අපි හිතමු තෙල් කියලා වටිනාකමක් ඇති දෙයක් වශයෙන්. අපිට බෑ මේ තෙල් ඉහිරවල දාලා බෝතලේ හැමතැනම ගාලා විනාශ කරන්න. ඒ නිසා මේ කඳුලෙන් කඳුල වටිනාකමක් ඇති මේ තෙල අර බෝතලයට යොමු කරන්න නම් හරියට බෝතලය හොඳට ශක්තිමත් ඒකාපකින් අල්ලාගෙන අනෙක් අතින් ඉතාමත්ම එල්ලේකින් යුක්තව කඳුලෙන් කඳුල තෙල් අරකට වටාරනවා. මේ වටන වෙලාවේදී අත වේවන්ට ඉඳ තියෙනවා වෙනස වෙන්න ඉඳ තියෙනවා. නමුත් ඒ සෑම දෙයකින්ම වෙන්නේ තෙල් කඳුලක් අහක යනවා. ඒ නිසා හුස්මත් සද්දින් අල්ලගන්නේ නැතුව හුස්ම බුරුල් කරන්නේ නැතුව මට්ටමකට හුස්ම අල්ලගෙන යෝගාවචරයේ හරියට අරමුණට හිත එල්ල කරලා නැවත නැවතත් ඒ මෙනෙහි කරන්න ආසේ ඉවසීමේ සාවධානයෙන් තෙල් කඳුලෙන් කඳුල බෝතලයක දානකොට මේ බෝතලයේ ඇතුලේ ඇත්තා වූ ඒ තෙල් කඳුලට හා සාපේක්ෂ වාත ප්‍රවාය වාත ප්‍රමාණය වායු ප්‍රමාණය බෝතලෙන් පිටේ. තෙල් කඳුලක් ඇතුලේ තැම්පත් වෙනකොට ඒ හා සමාන පරිමාවක් වාතයේ පිටේ. ඉතින් එක තෙල් කඳුල නම් දැම්මේ වාතයේ කඳුලක් පිටේ. තෙල් කඳුළු දෙකක් දැම්මා නම් වාතයේ කඳුළු දෙකක් පිටේ. මේ වාගේම යෝගාවචරය හරියට පිම්බීමේ අරමුණ මතුවෙච්ච වෙලාවේදී නැත්තම් හුලං රැල්ල ආස්වාද ප්‍රස්වාසයේ මතුවෙච්ච වෙලාවේදී ඒ දිහාවටම හිත හරියට යොමු කරනවා නම් ඒ විශේෂ වෙහෙස නොබලා නැවත නැවතත් යොමු කරනවා නම් ඒ යොදන වීරියට හා සමාන ප්‍රමාණයක් කෙලස් හරියට එක තෙල් කඳුලක් දැම්මොත් ඒ තෙල් කඳුලට හා සමාන වාතයේ ප්‍රමාණයක් පිට වෙන්න ASCII වාතයේ තෙරපහර ඒ වගේම කෙලස් තෙරපහර තෙරපහර හරිනකොට ක්‍රමක්‍රමයෙන් ඒ තමන් එල්ල කරන්නා වූ වීරිය කරන්නා වූ අරමුණේ යථා ස්වરૂපේ ඇත්ත ඇති හැටිය ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. නමුත් ප්‍රධානම දේ නැත්නම් වැඩේ වෙන හැටිය නම් කෙලෙස් දුරු වීමේ අවශ්‍යතාවය. මේ පිළිබඳව ආශාව, මේ පිළිබඳව තරහව, මේ පිළිබඳව කලකොල භාවයේ දුරු වෙන්න. දුරු වෙනකොට ඒ දේ මොකද්ද කියන එක පේන්න පටන් ගන්නවා. මේ විදිහට යම් කිසි කෙනෙක් බෝතලේ භාගයක් ප්‍රමාණයට තෙල් වැක් කරගත්තම බෝතලේ භාගයක් ඇතුළේ තිබුණ හුලන් පිටතට අල්ප මේ වාගේ යෝගාවචරයා මේ ධර්මතා දෙක තේරුම් ගන්නවා නම් හරියට අරමුණට හිත එල්ල කිරීම කියන කටයුත්තත් සම වීරියක් කියන දෙක තේරුම් ගන්නවා නම් යොදන සෑම ක්ෂණයක් පාසා ක්ෂණය පන්න ගන්නේ නැතුව ක්ෂණය ඉක්මවා ගන්නේ නැතුව තමන්ගේ මෙතෙක් කල අවසරයත් අනවසරයත් කියන දෙආකාරයකම පැන නැගා වූ මේ නීවරණ කෙලෙස් නැගී හිටගත් ආ වූ නීවරණ කෙලෙස් සමතේ සිට මේ සමතේ සිද්ධ වෙන්න වෙන්න වෙන්න හිතේ සමාදානයේ සාවධානයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ සාවධාන හිතින් මේ ඉදිරියේ තියෙනා වූ අරමුණ මොකද්ද කියන එක තේරෙන්න පටන් ගන්නවා මේ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ තම මේ කරගෙන යන වැඩපිළිවෙලේ කළ යුත්තේ මොකද්ද? ඒ කරනකොට සිදුවෙන දේ මොකද්ද? ඒ අවසාන ඵලය මොකද්ද කියලා. එහෙම තේරුම් අරගන්නේ නැතුව ඒ අවසාන ඵලය ඉස්තර කරගෙන මට මේ දේ ලැබේවා කියලා කොච්චර ප්‍රාර්ථනා කරත් නැත්නම් කොච්චර ඒ વિશે අපේක්ෂා කරත් ඒකෙන් වෙන්නේ තම තමන්ගේ අර හිතේ එකලස බිඳිලා යන එක. හිතේ අවධානයේ බිඳිලා යන එක. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කර්මාන්තී විපස්සනා භාවනාවේ නිවැරදි එල්ලේ කියලා කියන්නේ මොකක්ද ඒ වාගේම නොනිමි වීර්ය පසෙක නොතබන වීර්ය අප්‍රත්‍යත ධෛර්යය පාපයි මේ ධෛර්යය තාපයක් විදිහට ආතාපයක් විදිහට පවත්වන අර දෙවෙනියට අපි ගත්ත නිදර්ශනේ ඒ බෝතල් කුප්පියේ වාතය පිටට තල්ලු කරාන්ට තෙල්වැක් කිරීම වෙනුත් පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් ගින්නකට ලං කෙරුවොත් අර බෝතලේ ඇතුලේ තියෙන වාතය රත් වෙලා එළියට කරපිලා. අන්න ඒ වගේ තමයි යෝගාවචරයට කෙලෙස් දුරු කිරීමේ ක්‍රම දෙකක් එකක් තමයි කර්මස්ථානාචාර්යවරයන් ඇතුළු කල්යාණ මිත්‍රයන් විසින් ඉදිරිපත් කරන මූල කර්මස්ථානයේ සිත බැඳ තබා ගැනීම. එතකොට කෙලස් වැද ගන්න දෙන්නේ නැතුව හිතට වැඩක් ඉදිරිපත් කරලා මධ්‍යස්ථ අරමුණක හිත බැඳ තැබීම නිසා එතන අතරක් පැලිරක් නැතුව කෙලස් වැද ගන්න බැරුව දුරු කර ගන්න පුළුවන් දෙවෙනි එක තමයි ආතාප වීරිය යොදවලා කෙලස් මෙනෙහි කිරීම අරමුණ මෙනෙහි කරගෙන යනකොට එපා වීම ඇති වෙනවා කම්මැලිකම ඇති වෙනවා නීරස භාවය ඇති වෙනවා කෝසජ්ජේ නිදිමතකම ඇති වෙනවා මේක ක්ලේශයක් බව තේරුම් ගන්න. අරගෙන ඒ මෙනෙහි කරගෙන කරගෙන යනකොට මේක දුරු වෙන්න ඕනේ. හරියට බෝතල් කුට්ටිය ගින්නට කිට්ටු කරනකොට වාතය තෙරපි පිට වෙන්න අවශ්‍යයි. ඒ නිසා මෙනෙහි කිරීමේදී යෝගාවචරය එක්ක මේ කෙලෙස් දුරු වේවා කියන කෙලෙස් වෙන් වේවා ඈත් වේවා කියන කෘත්‍ය સિદ્ધ කරගන්න. එහෙම නැත්නම් අඩුම තරමේ මේ කෙලෙස් වල කෘත්‍යය මේකේ හැඩේ මේකේ කියන තරමින් තේරුම් ගන්න. මේ ලාභ දෙකෙන් එකක් පුළුවන් තේරුම් අරගන්න. නමුත් සමහර යෝගාවචරයෝ මේ විශේෂ අදක්ෂ වීම නිසා චෝදනා ඉදිරිපත් කරනවා වේදනාව හෝ වේවා හිතවිලි හෝ වේවා බාහිර ශබ්ද හෝ වේවා මෙනෙහි කරනකොට එහි රළු පටු භාවයේ වැඩි වෙනවාය කටුක තියුණු භාවයේ වැඩි වෙනවාය කිය. මේකට හේතුව ඒ අරමුණ විශේෂයි කලින්ම තීන්දුව කරලා ඇති එක්ක මේක හොඳ නෑයි කියලා නැත්නම් මේක හොඳයි කියලා. ඒක අහුවෙලා නෑ යෝගාවචරය. අරමුණ හොඳ නරක බව කලින් තීන්දුව කරලා ඒ තීන්දුව මත ඉඳගෙන මෙනෙහි කරනකොට මෙනෙහි කරන හිත දෙකද පූර්ණ හිතෙන් මෙනෙහි කරගන්න බැරි වෙනවා. ඒ නිසා ආසාව තරහා දෙක නැතුව ඕනේ මෙනෙහි කරන්න. දෙවෙනි එක දිගට කරගෙන යන්න. උදාහරණයක් විදිහට කියනවා නම් එක ගෙවල් මණ්ඩියක හොරු කණ්ඩායමක් මන් පහරන්නන් පිරිසක් කටයුතු කරගෙන යනවනේ අවදියෙන් ඒ ගැන උනන්දුවෙන් ඉන්න මිනිසයාට තමන්ගේ දේ බේර ගන්න පුළුවන්. එහෙම නැතුව පුරුදු තාලයකම වෙනදා තමන් නිින්දට වැටෙනවා නම් අර හොරුන්ට පිට උනා වෙනවා. හොරුන්ට උදව් දුන්නා වෙනවා. ඒ නිසා දක්ෂයා මොකද කරන්නේ? තමන්ට ආරක්ෂක අංශවලින් සේවය අවශ්‍ය සේවය නොලැබී යනවා නම් තමන් අවදියෙන් ගත කරනවා. ගත කරනකොට හොරු තේරුම් අරගන්නවා අසවල් තැන අපිට කිට්ටුවෙන් අමාරුයි ඒ පුද්ගලයෝ ශක්තිමත් වේවා නොවේවා නමුත් අපිව දැනගන්නවා කියොත් ඒ නිසා හොරු පැත්තකට එහෙම නැත්නම් තමයි ශක්තිමත් නම් බඩුත් එක්ක හොරු අල්ලගන්න පුළුවන්. අන්න ඒ ප්‍රතිපත්තිය තමයි මේ කෙලෙස් සම්බන්ධය තියෙන්නේ. තමන්ගේ හිතේ අවදි භාවය. අප්‍රති අප්‍රමාදී භාවයේ දියුණු වෙන්න වෙන්න වෙන්න කෙලෙස් දුව පහ වෙනකොට පහ වෙනකොට කෙලෙස් ලුහු බඳ ගිහිල්ලා බඩුත් එක්ක හොරු අල්ලන්න ආසේ අල්ලන්න පුළුවන් අවශ්‍ය කරන්නේ ඉති අවදි භාවය ඉති අවදි භාවය කියලා කියන්නේ හිත නිදිමත කරන හිත ව්‍යාකූල කරන මේ නිවන ධර්ම දුරු කිරීම ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම මේ ප්‍රතිපක්ෂ ධර්ම දුරු කරන්ට යෝගාවචරයා මේ මූල කර්මස්ථානයේ හිත යෙදවීමේ සූර වෙන්නෝ. එතෙන්දී මහා දේවල් බලාපොරොත්තු වෙන්න නරකයි. ප්‍රධානම කටයුත්ත හිත පිරිසිදුව ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් දුරව පවත්වා ගැනීමයි. මේක තමයි සීල ශික්ෂාවෙන් කරන්නේ. මේක තමයි සමාධි ශික්ෂාවෙන් කරන්නේ. මේ විදිහට සීල ශික්ෂාව සාර්ථක වෙලා වීතික්‍රම කෙලෙස් දුරු වෙලා යනවනම් ලොකු සාහනයක් තියෙනවා. ලොකු ප්‍රතිලාභයක් තියෙනවා. මේ ගාට සමාධි ශික්ෂාව සාර්ථක වෙලා යෝගාවචරයාගේ හිතත් කෙලෙස් දුර වෙලා යනවනම් අර සුඛයේ සාන්තිය සූක්ෂම බවට පත් වෙනවා. අන්න එතනින් එහාට ප්‍රඥා ශික්ෂාව වැඩ කරන්න පටන් නමුත් මේ ප්‍රඥා ශික්ෂාව බලාපොරොත්තු වෙන්නේ නමුත් සීලය ගැන සැලකීමක් නැත්නම් සමාධිය ගැන සැලකීමක් නැත්නම් අනේ අරස් ප්‍රඥාව අසරණ වෙනවා. පිළිටන්න බැරුව යනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න ඕනේ මේ ධර්මතාවයකටයි අපේ මේ ප්‍රතිපක්ෂ විගමනය කියන ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම සිද්ධ වෙන්නේ. අපි සෑම සියලු දෙනාම මේ යෙදිලා ඉන්නේ ඒ කෘත්‍යය තමයි. ඒ නිසා අපි අනවශ්‍ය ආසාවල් අනවශ්‍ය අපේක්ෂාවල් මුකුත් නැතුව මේකෙන් මට කම්මැලි වෙනවා මේකෙන් මම නීරස භාවයක් ඇති වෙනවා මේකෙන් ඇති හරයක් නැති ආදී විදිහට ඇති වෙන මේ සැක ආදී සෑම සියලු දෙයක්ම මනසිකාරයට ලක් කරන්නේ. ලක් කරන්ද කරන්ද ඒ යෝගාවචරයාගේ හිත හරියට ඊර වාගේ හඳ වාගේ ප්‍රභාසර භාවයකට පත් වෙනවා. අන්නේ ප්‍රභාසර හිතට තමයි ගම්භීර ධර්මයේ ප්‍රකට වෙන්න ඉඩ තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා ඒ වාගේම සියලු දේ දක්නා සියලු දේ දන්නා ප්‍රඥාව නිසා බුදුරජාණන් වහන්සේ කරේ ස්වාඛාත ක්‍රමයට මුල මැද අග කල්යාණ වූ ක්‍රමයට මේ මාර්ගය පෙන්වලා දුන්නා. අපට තියෙන්නේ මේ පෙන්වා දුන්නා වූ මේ මාර්ගයේ විශේෂයි ලාමක ශ්‍රද්ධාව නෙවෙයි. ඇත්ත ඇති හැටියෙන් Tamangeම කය වචන හිත යොදලා సంతාණේ යොදලා මේක අධ්‍යක්ෂ කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය හමාරයි. අපේ කෘත්‍ය සම්පූර්ණයෙන්ම ඉතුරු වෙලා ඒ මොකද අපි බුදුරජාණන් වහන්සේ තාම දැක්කේ නැති නිසා ධර්මයේ තාම දැක්කේ නැති නිසා ඒ සඳහා කාලය සම්පූර්ණ නොවේදපු නිසා අපේ කුප්පි තාමත් වාතයෙන් පිරීලයි තියෙන්නේ. ක්‍රමක්‍රමයෙන් බිඳුවෙන් බිඳුව ඒක අවශ්‍ය ධර්මයෙන් පුරවා ගන්නකොට කෙලෙස් දුරු වීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ භාවනා කරන පිරිසකට මේ ධර්ම මාර්ගයේ පැහැදිලි කර දෙන මේ වැඩපිළිවෙලෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මාර්ගයේ හරි හැටියට දවසින් දවස පියල්ලෙන් පියල්ල වැඩි වැඩියෙන් අවබෝධ කරන්ට කරන්ට තමන්ගේ ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව කියනා වූ ඉන්ද්‍රිය ධර්ම නියමාකාරයට සියුම් සියුම් භාවයටපත් ඒ අනුව විපස්සනා සම්මා දිට්ඨිය වැඩිමයි මේ අනුව තමන්ගේ මේ සංසාර ගමනේ නොසිඳ පවත්නා වූ කෙලෙස් වර්ථයේ හිස වශයෙන් ඇත්තා වූ අවිද්‍යාව තමන් විසින්ම දුරු කර ගැනීමයි. සියලු දෙනාටම ඒ කෘත්‍ය සඳහා මේ ධර්ම දේශනාව මේ උපදේශ මාලාවේ හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන සමාර කරමු. එක්තාවචාච අම්මේහි සංඝ සංගුණ්‍ය සංපදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා